එවං මේසුතං ඒකං සමයං භගවා සාපිරිතේ විහෙරති කාලකාරාමි අත්‍රක භගවා භික්ඛුවා මන්තේති භික්ඛවෝති භගන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝ තුං භගවායේ තදවෝචේ යං විස්පවේ සදේව කස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිතරිතං මනසා සමහං ජානාමි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්ගේ සම්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ සාකේත නගරයෙහි සාකේත නගරාසන්නයෙහි ආරකාරාමයේ වැඩින්න දිනක 500ක් විසු සංඝයා වහන්සේ සහ ලක්ෂ සංඛ්‍යාත විශාල ජනතාවක් අභියස දේශනා කොට වදාරන ලද අනුසන්දේ පහක අවසානයේ මහා ප්‍රතිය පස්වාරයක් අම්පිත වූ ආචාර්යජනක බුද්ධ ගුණ දීපණය කරන සූත්‍ර දේශනාවක් වන ආරකාරාම සූත්‍රයේ මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. ඒ නිදාන කතාව මේ කෙටියෙන් කියුණේ එක් ධර්ම දේශනා සමයකදී සරුවඥන් වහන්සේ සාකෝත නගර සමීපයේදී ආලකාරාම විහාරයේ වැඩ ඉන්න අවස්ථාවක භික්ෂු සංඝයා අමතා මෙම දේශනා කොටවා දාලා මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ඒ මිනිසුන් සහිත සමස්ත ලෝක සත්‍යයගේ දක්නාලද අසනලද මුනනය කරන ලද එදින ආග්‍රහණය කරන ලද හිඳින ලද ස්පර්ශ කරන ලද සිතන ලද සිතින් පැමිණෙන ලද සෑම අරමුණක්ම මම තථාගත මේ තථා තථාර්ථයෙන්ම යථාර්ථයෙන්ම ਸਰව ප්‍රකාරයෙන්ම දන්නේමි කියන එකයි මාත්‍රකාපාටි පිටසෙන්නේ. සාපෝත නගරය කියන්නේ සයක් නුවරක යෙදුණු හතක් දුරින් සිටි නගරයක්. මේ නගරය ඈත භාගයේ ඇතුළේ ධනංජය සිටුවරයා උදෙසා විශාඛා වගේ මාර්ගා උන්තිතුමා ධනංජය සිටුවරයා මේ ධනංජය සිටුවරයා සරත් නුවරට පදිංචියට එන ගමනේදී දාල් ආහාර ගන්න ස්ථානයේ ශාකේත නගරයේ ඇතුණේ ඒ කියන්නේ වෙනම නගරයක්ම නිර්මාණය කරන්න ඕන ඒ විසාකාවගේ මෞඛ්‍යයන් සහිත පිරිස වෙනුවෙන් ඒ තමයි ශාකේත නගරය. මේ ශාකේත නගරයේ වාසය කළ කාලක තුල සිටුවරයා සිටුවරේ. මේ සිටුවරයා අනාථපිණ්ඩික සිටුවරයා සමග එක අධ්‍යාපනය ලබාගත් කාලයේ සොරන්දුවක් අනුව ඒ කාලක සිටුවරයාගේ පුතුණුවන්ට අනාථපිණ්ඩික සිටුවරයාගේ කාලදේනියක් වන චූලසු භද්‍රාව විවාහ දේශමක් ඇති කර ගන්නට ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට පැමිණි මේ සිටුවරයා කියන්නේ අනාථපිණ්ඩික සිටුවරයා චූලසු භද්‍රාවක් දෙන්නම කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බෞද්ධයෝ නමුත් අපට සම්බන්ධ වෙන්න තියෙන කාලක චිත්ත නිවස බෞද්ධයොන්න වෙයි. ඉන් යම් කිසි අවස්ථාවකදී අපට පිහිටක් වන සඳහාක ගැන ආවර්ජනා කරන ශේක්වා කියලා පරවත්යන් වහන්සේට ආරාධනා කොටගෙනයි මේ විවාහ මංගල සිද්ධ වුනේ. ඒ අතරේ ඒ කාලක සිටවරයා තමන්ගේ විශාල උයනට නිගන්ඨාරාමයක් පදවා 500ක් නිගන්ඨයන් වාසය කරමින් නිත්‍ය දන් දෙමින් හිටියා. මේ මංගලෝත්සවයේදීද සූලසුභද්‍රාවට නියම කළා දියණිය අපේ ආර්යයන් වහන්සේලා දකින් දෙන්න දාති දානයක් දෙනවා මේ මංගලෝත්සවයේ නිමිත්තෙන්. ඉතින් සූලසුභද්‍රාව ගිහින් බැලුවාම නිගන්තයෝ එතුමියට මහත් ලැජ්ජාවක් පිළිතුරක් ඇති වුණා. ඉතින් දීදී කියලා නින්දා කළා කළටක් විශ්ිකල්ලා යානේ මෙහෙම අභ්‍යන්තර හිරියක්වත් බාහිර උත්තරයක් වන්නේ නැති මේ ඇත්තද නික්ලේශී ආර්යයන් වහන්සේලා කියන්නේ කියලා අපේ ආර්යයන් වහන්සේලා දැන් ඔහොම නෙමෙයි කියලා ගාථා රාශියකින් සංගරත්නේ ගුණ සජ්ජායනාවක් කළා. ඉතින් ඒ අනුව මේ නිගන්තයේ මහත් කලකිරීමකට පත් වුණා සිටුවරයා ගැන කාලක සිටුවරයා ගැන මේ කාල කන්න කෙනෙක් මේක දෙලට ගෙනාවා කියලා. අන්තිමේදී මේ කාලක සිටුවරයාගේ ඉල්ලීමක් වුණා එසේනම් තමන්ගේ ආර්යයන් වහන්සේලාට පෙන්වන්න පුළුවන් දෙයක්. ඒක මට පෙන්වන්න පුළුවන්. ආද දෙකට දවසක් ආයෙක දැස මම පෙන්නන්න වඩම්මලා දෙන්නම් කියලා මෙතන මේ වතුමහන්සලාවට ගිහින් සමන්තිත්තමල් බෝ අටක් අරගෙන බුදු ගුණාවර්ජනය කරලා අහසට දැම්මා ඒ මගේ ආරාධනයේ සරුවක් යන වහන්සේට දැනේවා පෙනේවා කියලා. බුද්ධාවිශාල බලයක් නිකුමේගේ ශ්‍රද්ධා මහණියක් නිසා මේ මල් අහසේ පාරේ යෙදුම් හතක් ගිහින් සරුවක් යන වහන්සේ දහම් දේශන තැන ධර්මාසනයේ කියලින් සුදු ගියනක් වාගේ අහසේ රැඳී පැවතුණා. ඒ සරුවඥන් වහන්සේ ආවර්ජනාවකට ඒ ආරාධනය පිළිගත්තා. එදා ධර්ම දේශනා අවසානයේදී අනාථපිණ්ඩික සිටුවරයා අසුබුන දානෙට ආරාධනා කළා 500ක් සංඝ පිරිස සමග බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වදාලා සිතානේ දැන් මේ චූල සුබද්දලා වගේ ආරාධනයක් පිළිගෙන කියලා. ස්වාමීන් කවුරුත් ආවේ නැහනේ. ඒ මේ ඇවිල්ලා තියෙන්නේ මම තමයි. මේ මම තමයි මට ආරාධනය කළේ වෙලා තියෙන්නේ. "ඉවා ස්වාමීනි මේ ගුණ හතක් දුර ඉන්න කෙනෙක් මේ වගේ ආරාධනයක් කිරීම පුදුමයිනේ." පුදුමයක් නැති සිතානේ හිමාල වනාන්තරයේ හිමාල පර්වතයේ ගොසිය ගානක් ඈතට තේරෙනා වගේ යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම්, සීල සම්පන්න නම්, සුත සම්පන්න නම්, ත්‍යාග සම්පන්න නම්, ප්‍රඥා සම්පන්න නම් ඒ අය සත්‍යත්‍රයට දිස් වෙනවා ඕනම තැනක හිටියක් වෙනවා. නිසා ඒ චුලසුබද්දා වගේ ගුණමහාන්තතාව නිසා මේ ආරාධනය පිළිගත්තා කියලා ධර්මයක් දේශනා කළා. ආනන්ද සාමූන් වහන්සේට විදාන කළා හෙට දවසේ සාකේත නගරයේ 500ක් දෙවෙනි ප්‍රතිසම්පදාත්මා කරහතන් වහන්සේලාටම සලක දෙන්න කියලා. සද්දේව රජුත් මේක දැක විසුතර මිදී පුත්‍රයා නේම කළා ශ්‍රීකාගේවල් 500ක් මම පිළිගන්වන්නේ. ඉන් පසු දෙන ඒ සියල්ලම සිද්ධ වෙනවා. ඒ අතරතේ මේ ශාසනික නගරයේ සිටුනාලිගාවේ සිටි ස්ථූල සුභද්‍රාව කල්පනා කළා. ඉතින් සරුවක් යන වාසේ බොහෝම අවිවේකවන ගත කරන්නේ ධර්ම දේශනා ආදී සඳහා මගේ ආරාධනය පිළිගත්තාදෝ නොගත්තාදෝ දන්නේ කොහොමද? ඒවා නමුත් හිතේ සැකයක් නැතුවම දාන සංවිධාන යෙදී සිටියා. එදාම රාත්‍රියේ මැදියම වෛශ්‍ර වෛශ්‍රවන දිව රාජාගේ ලකුව නැගෙනී බහින් දෙපා සරුවක් යන වාසේ දානීය ආරාධනය පිළිගත්තා. දැන් ඉතින් හේතු දෙය හවන්දලාට වඩිනවා කියලා. එයින් මෙතුමිය පුදුමාකාර විශ්වාසයකින් යුක්තු විශේෂ ගානෝපස්ථාන සංවිධානය කළා. කවදාවුදෑ උදෑසන දානශාලාව ඔක්කොම වත් පිළිවෙත් මෙතුමියගේ නියමයෙන් සම්පාදනය කළ අතරත මගලවානු සිටින්නේ බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝ පිරිස සහසේ වඩනවා දැකලා උතුරාන ප්‍රසාද පීඨියකින් වැඩ නමස්කාරයෙන් බිමට වඩම්මගෙන ආරාධනා කළා දානෙ පිළිගැන්වුවා. පළමුව අවසානයේදී මේ ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මේ නැදිම එන ඔක්කොම බෞද්ධයෝ නෙමෙයි මේ අත්තන සුදුසු ධර්ම දේශනාවක් අවසර ලැබේවා කියලා. සරුවක්යන් වහන්සේ එදින දේශෝ දහමේ ඒ කාලක සිටුවරයයි සිටුපාලේ සියලු දෙනාවයි තවත් 84000ක් දක්වා තරම් විශාල පිරිසයි මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. මේ සිටුවරයාගේ අර විශාල උයන සංඝසතුවට බුදුපාම සංඝසෝණේ සංඝසතුවට පූජා කළා. නිගන්තයන් අපට මේක කලින් දුන්න තැන කියලා දහර වෙන කැමතුනේ නැහැ. පසුව මේ සිටුවරයාගේ සිටු අනේ ඔවුන් ඉවත් කරලා දැම්මා. ඒ ස්ථානයේ මහා සංඝරෝණ වඩා හිඳුවා නිත්‍ය වශයෙන් දම් පින්කම් කරමින් තමන් ඒ මුළු නගරයම බෞද්ධ නගරයක් බවට පනවා ගත්තා. මෙන්න මේ කාලක සිටුවරයා කරවා පූජා කළ උයනේ පිහිටි ආශ්‍රමයේ කියන්නේ කාලකාරාමය. ඒ කාලකාරාමයේ සරුවක්යන් වාසය වැඩි දවසකදී ඒ නුවරින් පැවිදි වී සිටිය කුලදරුවෝ 500ක් නවක භික්ෂුන් වහන්සේලා පුණ්‍යසල ධම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡා කරන වෙලාව බුදු ගුණම කතා කරගෙන හිටියා. සරුවක්යන් වහන්සේගේ ආර්මී සම්භාර ගැන, මහා කරුණාව ගැන, සරුවක්තාඥානය ගැන, එයාගේ මනිකුත් බුද්ධ ගුණ දන්න දන්නා හැටියට සාකච්ඡා කරමින් හිටියා. එතෙන්ද සරුවක්මන් වහන්සේ වැඩලා ඒ පිරිසුගේ සිත් හසර බලා තවත් විශාල පිරිසකට මඟපර නිවන් සුව ලැබෙන පිරිස මහා පොළොව කම්පා වෙන සුළු ඒ සූත්‍ර දේශනාව පවත්වා වදාළා. ඒ කාලකාරාමේහිදී දේශනා කළ බැවින් ඒ සූත්‍රය හඳුන්වන්නේ කාලකාරාම සූත්‍රය කියලා. මේ සූත්‍රය අනුත්තර නිකායේ චතුස්ක නිපාතයේ උරුමේල වර්ගයේ තුන්වෙනි සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව බොහෝ වැදගත් එවාගේම සූත්‍ර වශයෙන් කෙටි වුණාට ගැඹීර අර්ථ සම්භාරයකට සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවට අපි හැරී බලමු. යම් වික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණ්‍යා පජාය සදේ මනුෂාය. විත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේහිතං අනුචිත්තං මනසා. කමහං ජානාමි. මේ පළමුවෙනි දේශනා පාඨයයි. මහණෙනි මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සියලු සත්ත්ව ප්‍රජාව විසින් යමක් ඇහෙන් දක්නා ලද නම් ඒ සියල්ලත් අනෙන් වසනා ලද නම් ඒ සියල්ලත් නාසකාරම් දිවෙන් කයෙන් ස්පර්ශ කරන ලද නම් ඒ සියල්ලත් සිතින් අරමුණු කර ගන්නා ලද යමක් ඇතොත් ඒ සියල්ලත් අත්තං අරමුණු වශයෙන් අභිමුඛයේ දෙපමණ සියල්ල. එවාගෙම කරේ සිතං සිතේ සේසයා ලබාගත් අරමුණු සියල්ල. තමහං ඥානාමි සං අහං ඥානාමි ඒ සියල්ලම මම දනිමි. ඒ කිවි සරුවක්තා ඥානෙ මහිමයයි. තමහං ඥානාමි ඒ සියල්ලම මම දනිමි. එතකොට මේ ලෝක ධාතුව අනන්තයි. ලෝක ධාතුව අනන්තක් ධාමයේ ප්‍රකාශ කරන්න උපමා විශාති ප්‍රාන්තයි. ඒකම උපමාවකින් කියන්න බැරි තරම් ලෝක ධාතු අනන්තයි. ඉසර උපමාවක් කියලා තියෙනවා පිළිදමල සම්පන්න කෙනෙක් මේ සක්වල වල නැත්තම් මුළු සක්වලක් පිරෙන තරම් විශාල අබකොටුවක් අරගෙන. මේ අබකොටුවේ අබ අරගෙන මුළු මහත් ලෝක ධාතු එක එක දිශාව එක එක ලෝක ධාතුත් එක එක අභයතේ වීසි කරමින් ගණන් කරමින් යනවා. පිළිදමලේ මේ සක්වල පුරාණම තරම් විශාල අඩපොකුවේ අඩවර වෙන්න පුළුවන් සක්වල වල ඉවර වෙන්නේ නැහැ. ඒ තරම් සක්වල අනන්තයි. එක සක්වලක සත්‍ය අනන්තයි. නිසාන සත්‍යයේ අචින්ත්‍යය කියන්නේ ලෝකයේ අචින්ත්‍යය කියන්නේ මේ තරම් අචින්ත්‍යය අප්‍රමේය වූ ලෝක ධාතුවේහි සියලුම සත්‍යයන්ගේ මේ සියලු ප්‍රයත්න සරුවක් යන වාසේ ආර්ජනා කළ පමණින් සියල්ල දන්නවා. ඒකයි තමහං ඥානානි. ඊළඟට සඳහන් වෙනවා ඊළඟ පාඩයක් යම් විත්තේ සදේවකස්ස වේකස්ස සමාරකස්ස සම්බ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණී ආපජාය සදේ මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේසිතං අනුවිචිතං මනසා තං තමහං අබ්බඤ්ඤාසේ ඒ ඒ වචනයෙන් තවත් අහවරු කිරීමේ තේරුමක් දෙවියන් සෑයක, නරයන් සෑයක, බඹුන් සෑයක, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සෑයක, දෙව් මිනිසුන් සෑයක සත්තා ප්‍රජා විසින් දක්නාලද, අසලලද, ආග්‍රහණය කළාද, රසයෙන් දිනලාද, ස්පර්ශයෙන් දිනලාද, සිතින් අරමුණ විදල්ලාද. සිතේට හමු වූ අරමුණ, සසසය ලබාගත් අරමුණ, තමා වෙත පැමිණි අරමුණ, ඇත සීලම සත්‍යයන්ගේ සීලම සිත් සතර අම්බන්යාසයෙන්, අභි අවිනාසයෙන් විශේෂයෙන්ම සර්වඥ ඥාණයෙන් දැකගත්තේ නේ. විශේෂයෙන් දැකගත්තේ මේ කියන්නේ සර්වඥ භූමියමයි. ඊළඟ පාඩේ කියනවා ඒ වගේම තව තේරුමක් යම් විත්තේ සදේවකසලවකස සමාරකස සම්බ්‍රාහ්මකස සසමන බ්‍රාහ්මණී ආපජාය සදේ මනුෂ්‍යාය දික්ඛසුතං තං විඤ්ඤාතං පත්තං පදේශිතං අනුවිතං මනසා තං තථාගතස්ස විදිතං අන්න තවත් සර්වඥතාඥානයේ ප්‍රකාශ කරන වචනයක් දෙවියන් සෑත, නරුන් සෑත, බඹුන් සෑත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සෑත, දේ මිනිසුන් සෑත සමස්ත සත්ත්ව ප්‍රජා විසින් දක්නා ලද, අසන ලද, ආග්‍රහණය කරන ලද, පසුබිම් ලද, ස්පර්ශන කරන ලද, පිටින් අරමුණු කරන ලද සදරක ස්වභාවයෙන්ම අරමුණු වූද, එවාගේම සේෂය අරමුණු කර ගන්නා ලද්දා වූද, සිතින් හැතරන ලද්දා වූද යම්තා ඒ ඇත. තම තථාගත සිහිදිතං ඒ තථාගතයන් වහන්සේට ਸਰවප්‍රකාරයෙන්ම ප්‍රකටව ආභව වී අවසానයි. අනුමාන වශයෙන් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ඒ සියල්ලම ප්‍රකට ලෙස ආභව කරගෙන සමාරයි. මේ අවස්ථා තුන සමහන් ඥානං සමහන් අබ්බඤ්ඤාසින් සංඛතාගත සිවිදිතා. මේ කියන අවස්ථා තුනකම කියනවා ਸਰවඥ භූමි කියලා. ඒ කියන්නේ සියල්ල දන්නවා කියන ප්‍රඥාව සම්බන්ධ වචනයකුයි ඒ වචන තුنين කියවෙන්නේ. ඒ සියල්ලමම දනිනු, ඒ සියල්ලම විශිෂ්ටඥාණයෙන් දනිනු, ඒ සියල්ල තථාගතයන් වහන්සේට ප්‍රකට ලෙස ආબોධ වී හමාරයි. මේ තුන සරුවක්ම භූමි, සරුවක්මතාඥාන භූමියයි. ඊළඟට තියෙනවා ශීලාසර භූමිය කියලා අවස්ථාවක්. ඒ සරුවක්මතාඥාන භූමිය අවසන් වෙනකොට මහ පොළොව කම්පා වුණා. සීනාසන භූමිය සඳහන් වෙන්නේ මෙහෙමයි. තම් තථාගත නෛපට්ඨාසි යම් විත්තේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සම්බ්‍රාහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියාපජාය සදේ මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුවිචරිතං මනසා තම් තථාගතෝ නෛපට්ඨාසි අනුශීනාසන භූමිය ඒ කියන්නේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත සියලුම සත්ත්ව ප්‍රජා විසින් දක්නාලාද, අසනලාද, ආග්‍රහණය කරනලාද, ශූන්‍යේ සැසඳෙනලාද, අයින් ස්පර්ශ කරනලාද, හිතෙන් ගන්නලාද, එවාගෙම හිතේ ශ්‍රේෂ්ඨය ගන්නලාද, සිතින් හැසිරනලාද යන්තාග්ගේ ඇත. සංකතාගතම උපත්තාසී ඒ සියල්ල තථාගතයන් වහන්සේ සංහා වශයෙන්, ධිට්ඨි වශයෙන්, මාන වශයෙන් නොකනලදී කියන එකයි එන් කියන්නේ. ඒ කියන්නේ සංහා වශයෙන් ගන්නෙත් නෑ, ධිට්ඨි වශයෙන් ගන්නෙත් නෑ, මාන වශයෙන් ගන්නෙත් නෑ. නෝකට්ටාසේ සංහා වශයෙන් ලැබුණෙත් නෑ, ධිට්ඨි වශයෙන් ලැබුණෙත් නෑ, මාන වශයෙන් ලැබුණෙත් නෑ. මේක ඉදිරියට ප්‍රකාශ වෙනවා පැහැදිලි වෙනවා. දැන් මේකේ උනේ සීනාසන භූමියයි. ඒ වචන ප්‍රකාශනකට මහ පොළොවට දරන්න බැරුව කම්පා වුණා. ඊළඟට සඳහන් වෙනවා සුඤ්ඤතා භූමිය. ඉතිකෝ භික්ඛවේ අථාගතෝ දත්තා දත්තම්බං දිත්තන්නමඤ්ඤති අදිත්තන්නමඤ්ඤති දත්තම්බන්නමඤ්ඤති දත්තාරන්නමඤ්ඤති සුතාසෝ තම්බං සුතන්න නමඤ්ඤති සෝතාරන්නමඤ්ඤති යතා මෝතම්මං දුකං නමඤ්ඤති අමතං නමඤ්ඤති මෝතම්මං නමඤ්ඤති මෝථාරං නමඤ්ඤති විඤ්ඤාතා විඤ්ඤාතම්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතම්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති මෙන්න මේකටසද කියනවා ශුන්‍යතා භූමිය ඒක මැද කථාගතයන් වහන්සේ දත්තා දක්කබ්බා දතේක සියල්ල ඇහෙන් දැකලා දිට්ඨන්නමන් හිතේ දක්නා ලද අන්නාදිත්‍යමාන වශයෙන් නොගනි අදිට්ඨන්නමන් හිතේ ලෝක සත්‍යයස නොදන්නා ලද තමන් දන්නා ලද දේ කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි දක්ඛන්නමන් යති අතීතනාත වර්තමාන වශයෙන් දක්ඛ යුතුදේ යන කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි දක්ඛානන්නමන් යති දක්නා ලද්දෙක්ද කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි. සුතාසෝ තබ්බං ඇසිය යුතු දේ තමන් වහන්සේ අසාගෙන සුතං නමන් යති ඒ සුතය අනු අනු අනුනායක අහන දේවල් තමන් කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි. අසුතං නමන් යති අන්නා විසින් නොසලන ලද්දා තමන් අසන ලද්දාක කන්නාදිත්‍යමාන වශයෙන් නොගනි. සෝතම්බන් නමන් යති අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති කලින් අනිහිත දේවල් ගැන අන්නාදිත්‍යමාන වශයෙන් නොගනී. සෝපාරණමඤ්ඤති එවැගේම අසන්නා වූ කුජලයක අන්නාදිත්‍යමාන වශයෙන් නොගනී. මුතා මොතම්මං මුතන්නමඤ්ඤති ඒ කියන්නේ ගඳ සුවඳ ආග්‍රහණය කළ යුතු ආ වගේම රස විඳ යුතු ස්පර්ශ විඳ යුතු අරමුණක් ගැන තමන් වහන්සේ ඒ ස්පර්ශය දැනගෙන නිකන් නමන් යති ලෝක සත්‍ය විශ්ේ ඒ විදිහට මුලනේ කළද්දක් තමන් වාසයේ කන්නා දෙතිමාන වශයෙන් නොගනි. අමතන් නමන් යති ලෝක සත්‍ය විශ්ේ එසේ මුලනේ නොකළද්දද තමන් වාසයේ කන්නා දෙතිමාන වශයෙන් නොගනි. මොහොතබ්බන් නමන් යති අතීතනාගත වර්තමාන වශයෙන් ආග්‍රහණය කළ යුතු රස විඳිය යුතු ස්පර්ශ විඳිය යුතු දේ ගැන සංආදිත්‍ය මාන වශයෙන් නොගනි. මොකාරන්නමඤ්ඤති එසේම ස්පර්ශ කරන විඳින ආඥානය කරන පුද්ගලයෙකු සංවාදී ප්‍රමාණ වශයෙන් නොගනි විඤ්ඤාතා විඤ්ඤාතබ්බං මූලින් අරමුණු කළ යුතු සිතින් අරමුණු කළ යුතු දේවල් සිතින් අරමුණු කොටගෙන විඤ්ඤාතන්නමඤ්ඤති අන අයත් සිතින් අරමුණු කරන දේ සංවාදී ප්‍රමාණ වශයෙන් නොගනි අවිඤ්ඤාතන්නමඤ්ඤති අන්නය විශේෂ අරමුණු කළ නොහැකි තමන් අරමුණු කරන අවිඥාතය කියන්නේ සංඥා දිට්ඨිමාන වශයෙන් නොගනී. මේවා සම්බන්ධමයි ඇති අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති මුලින් අරමුණු කරපු දේවල් ගැන සංඥා දිට්ඨිමාන වශයෙන් නොගනී. එවාගේ විඤ්ඤාණාරණමයි ඇති. ඒ විදිහට සිතින් අරමුණු ගන්න පුද්ගලයන් ගැන සංඥා දිට්ඨිමාන වශයෙන් නොගනී. මේකට සතු කියන්නේ ශූන්‍යතා භූමිය කියලා. ඒ කියන්නේ සත්පුජ්‍යල වශයෙන් නොගන්නා தත්වය. මේ හතරවෙනි අවස්ථාව. ඊළඟට සඳහන් වෙන්නේ ඊළඟට තුන්වෙනි අවස්ථාව. පළවෙනි කියන්නේ සරුවක්ම භූමිය, ඊළඟ සීනාස්ක භූමිය, දැන් සුඤ්ඤතා භූමිය තුන්වෙනි අවස්ථාව. ඒ තුන්වෙනි අවස්ථාවේ මහ ප්‍රවේශ සංකිතේලා තියෙනවා. ඊළඟට සඳහන් වෙනවා යම් වික්කවේ සදේවතස ලෝකස සමාරතස සම්බ්‍රහ්මතස සසමන බ්‍රාහ්මණ්‍ය ආපජා සදේ මනුසාය තමහං ඥානාමේක වදෙය්‍යං සම්මනස මුසා ඒක වදන් කියක් තමහං ඥානාමිච නච ඥානාමේක වදෙය්‍යං සම්පස්ස කාදිසමේව තමහං මේව ඥානාමි නෝ නදානාමේක වදෙය්‍යං තන්නවස කලි ඒකේ සත්‍ය භූමිය ගැන සත්‍ය භූමිය එතකොට සත්‍ය භූමිය කියන්නේ තවත් ගැඹුරු කාර්යයක් දෙවියන් සහිත නරෝ සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවියන් සහිත සමස්ත ලෝක සත්‍ය විසින් දක්නා ලබ අසන ලබ ආග්‍රහණය කරන ලබ හසුන් දින ලබ ස්පර්ශ දින ලබ සිතින් ආරමුණු කර ගන්නා ලබ සිතින් හැසිරෙන ලබ යම්කාග්ගේ ඇතේ අලහං ඥානාමේති වදෙය්‍යං ඒ මම දන්නේ මේ කියන්නේ මිනං සම්මනස මුසා ඒ මගේ මුසාවක් වේවා මේ හිතාගදක සම්දිස්ථානයක් දන්නවා කියලා කියනවා නම් ඒක මගේ මුසාවක් ඒ මොකක්ද මුසාව කියන එක සඳහන් කරන්නේ පරමාර්ථ වශයෙන් මම කියන්නේ නැති බව නිසායි පරමාර්ථ වශයෙන් දක්නා මම කෙනෙක් නැහැ ඒ කියන්නේ ලෝක සත්‍යය සම්බන්ධ සීලූම අරමුණ දන්නා වූ මනසයා කන්නා දිට්ඨිමාන වශයෙන් ගන්න කෙනෙක් මාවෙත නැහැ. එසේ කියනවා කියලා නම් ඒක මුසාවක්. ඒකයින් කියන්නේ ඒකදුන්වහන්සේ ඒ විදිහට කන්නා දිට්ඨිමාන වශයෙන් කමං ගන්නවා නෙමෙයි ධර්ම ස්වභාවයක් විසින් ධර්ම ස්වභාවයක් ආදර කරගන්නවා කියන තේරුමයි. මේක පළවෙනි සත්‍ය භූමිය. ඊළඟට තමහන් ඥානාමිච්ඡේ මෙතදානාමේක වදෙයන් තම්පස්ස පාදිසමීය මේ ලෝක සත්‍ය විශ්යෙන් දක්නා ලද අසන ලද ආග්‍රහණය කරන ලද රසවිඳින ලද ස්පර්ශන ලද සිතින් හසිරන ලද සෑමරණක්ම ඥානමිච අම දන්නවා මෙච ඥානාමේති ඇතන් දෙයක් ගන්නෙත් නැහැ ඉවනම් තම්පස්ස පාදිසමීය එයත් ඒ වාගේ මුසාවක් වෙනවා උපයතමම දන්නවා හොඳම දේවලුත් තියෙනවා එතකොට දෙන්නේ තණ්හා දිට්ඨිමාන. එසා තණ්හා දිට්ඨිමාන වශයෙන් එසේ තමන් වහන්සේ නොගන්නා බැවින් එසේ දන්නේමි නොදන්නේමි කියුව ඒකත් මුසාවක්. ඒකත් සත්‍ය භූමිය. තුන්වෙනි පාඩේ කියන්නේ තමහන් නේව දානාම නේදානාම කියවදිය. සම්මමස්ස කලි. යම් හේතින් ඒවා මම දන්නේත් නෑ නොදන්නේත් නෑ කියනනම් ඒක මගේ දෝෂයක්. මගේ ප්‍රතිඥාට දෝෂයක්. ඒ කියන්නේ කන්නාදිත්‍යන වශයෙන් මාන වශයෙන් නොගන්නවා නම් ඒ වේක මම දන්නේත් නෑ නොදන්නේත් නෑ කියලා ප්‍රකාශ කරන්න බෑ. සමම දන්නේත් නෑ නොදන්නේත් නෑ කියලා ප්‍රකාශ කරනවා නම් ඒකත් කන්නාදිත්‍යමානයට සම්බන්ධ බැවින් ඒක මගේ දෝෂයක්. එන්නේ අවස්ථාව තුනට කියනවා සත්‍ය භූමිය. සත්‍ය භූමිය තමයි තුන්වෙනි භූමිය. සර්වඥ භූමිය, සීලාශ්‍රය භූමිය, සත්‍ය භූමිය. ඊළඟට තමයි අර මේක ප්‍රථමයෙන් ප්‍රකාශ වූ ශූන්‍යතා භූමිය වැටෙන්නේ. මෙසේ දකේතුදේ කියන්නේ ඇහෙන් දැක්කේතුදේ දැක ලෝක සත්‍ය වශයෙන් දක්නා ලද දේ එවාගේම දක්නා ලද දේ දැකිය යුතු දේ දකින පුද්ගලයා කන්නාදිත්‍යමාන වශයෙන් ගන්නෙ. කලින් ඇසිය යුතු දේවල් ගැන ඒ කලින් ඇසිය යුතු දේ අසන ලද දේ නොඅසන ලද දේ ඇසිය යුතු දේ අසන පුද්ගලයා කියන මේ සියල්ල තණ්හා දිට්ඨිමාන වශයෙන් ගන්නෙ නැහැ. එවාගෙම ආග්‍රාණය රසවිඳීම එවාගෙම ස්පර්ශවිඳීම කියන්නේ මේවා ලැබුණ දේ නොලැබුණ දේ එවාගෙම දකිත දේ ඒවා ස්පර්ශ කරන්න තණ්හා දිට්ඨිමාන වශයෙන් කිසිසේත් නොගෙනා එනවා. මේ අවස්ථාව සඳහන් වෙනවා ශූන්‍යතා භූමිය කියලා. ශූන්‍යතා කියන්නේ සත්පුද්ගල සංඥා සම්පූර්ණයෙන් බිඳවැටෙන තැනක් එතන. ඊළඟට සඳහන් වෙන්නේ කාදී භූමිය. පිටිකෝ විත්තේ තථාගතෝ විත්තසතමත විඤ්ඤාතබ්බේස ධම්මේසු කාදී යේවතාදී සම්මාජතල කාලි සම්මෝ අඤ්ඤෝපාදී උත්තරීතරෝ අනිතතරෝ නැත්තේති වදාමි මේ අන්තිම සූත්‍ර පාඨයයි ඉතිකර භික්ඛවේ මහණෙනි මෙන්න මේ විදිහට කතාගතෝ වික්ඛ සුතමත විඤ්ඤාතං දේශ ධම්මේසු ඇසෙන් දක්නා ලද අනෙන් අහන ලද ආග්‍රහණය කරන ලද අසුන්දෙන් ලද විශ්වාස කරන ලද සිතින් අරමුණු ගන්නා ලද මේ ධර්මයන් සම්බන්ධව ආදීව අනාදිත්‍යමාන වශයෙන් කිසියම් සම්බන්ධතාවක් නැති බැවින් ආදී මුසලන කුජලයක පවතිනවා. මුසලන්නේ කියලා. ආන් පන්නාචතල කාමි කර්ම. ඒ කාමී ගුණයෙන් අන්න උත්තරීතර කාමීවා. ආදී උත්තරීතර පණිදුතර වන්නති. ඊට වඩා උත්තරීතර කාදී බවක් හරි ඊට වඩා ප්‍රණීතතර කාදී බවක් නැත්තේ නැත්තේ කියන කුණාසෙ නිගමන වශයෙන් වදාලා. ඒ කාගේ භූමිය? දැන් මෙන්න මේ පංච මහා භූමිය, සරුවක්න භූමියයි, ශ්‍රීනාසව භූමියයි, ඊළඟට සත්‍ය භූමියයි, ශූන්‍යතා භූමියයි, කාගේ භූමියයි කියන භූමිය අවස්ථා පහේදී මේ මහා පෘථිවියට දරා ගන්න බැරුව කම්පිත වෙලා තියෙනවා. මේවා එකක් එකක් ගන්න දැන් අපි විග්‍රහ කරනවා නම් තාම වැඩගත් අර්ථ සංගාරයක් මතු කරගන්න තියෙනවා. පිටාගරට කෙටියෙන් සලකා බලමු. අන්තිම නිගමන ගාථාව යං කිංචි දිත්තං සුතං නතං වා අද්ධෝසුතං යසත්තමතං පරේසං නතේ සුතාදී සයසං උතේසු සත්තං සාවාපි පරං දහවියේ ඒකං ච සත් ඒකං ච සල්ං පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතායත් පජා විසක්ඛා ඥානාමි පස්සාමි තථෝ ඒතං අජ්ජෝසිතං නත්ති තථාගතානන්ති ඒ ගාථා දෙකේ තේරුමක් සලකා බලමු. ඒකට තවත් දුරට තේරුම් ගන්න පුළුවන්. යම් කිංච දිත්තං සුතං මුතං වා අජ්ජවසිතාං සත්‍යනසං සත්‍යලකං පරේෂං ලෝක සත්‍ය විශ්ින් මෙතන පරේෂං කියන්නේ ලෝක සත්‍ය විශ්ින් යමක් දක්නා ලදන අසන ලදන මුතං උතං කියන්නේ ආග්‍රහණය කරන ලදන රසයෙන් දෙන ලදන ස්පර්ශන ලදන අජ්ජවසිකං අනාදිත්‍යමාන වශයෙන් දැස ගන්නා ලද එහිලා මෙතේසු තාදී සරසංයතේසු සත්තං මුසාවාපි අරන්දහය. එතකොට මේ කාදී ගුණයේ තථාගතයන් වහන්සේ අනුන් කියන දේ මේක සත්‍යයි මේක අසත්‍යයි කියලා යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒ ඒකේ තථාගතයන් වහන්සේ සංහාදිත්‍යමාන වශයෙන් උපගමනය කරන්නේ නැහැ. මෙතේසු තාදී සරසංයතේසු සත්‍යන නොසාවාති තරම් දැරියේ. අනුන් කියන වෙනුවට මොනස බාරගන්නේ නැහැ. අනුන් කියන කියන හැටියට මේක ඇත්තයි මේක නොසාවයි කියලා මොනස බාරගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ලෝක සත්‍ය අතරත කොටස් දෙකකට බෙදෙනවානේ. මේ ඉදමේ සත්‍යන් නෝගමඤ්ඤං. මේක තමයි ඇත්ත අනිශ්චයලම මුසාය. අසත්‍යය. ඒරෝ එයත් නම් පිළිගන්නේ. සරුවත් වහන්සේ ඒ ලෝකවාසයෙන් භාවිතා කරන මේ දේ පමණයි සත්‍ය මේ දේ අසත්‍යයි කියලා කියන දේ කෙරෙහි උන්වහන්සේ පිළිගන්නේ නැහැ. ඒකං සරලං අතිගත දිස්වා. මෙන්න මේ උල ඒ කියන්නේ පිටක මහ වලදන මේ දෘෂ්ටි උල කල්ලාට උන්වහන්සේ ආબોධ කරගත්තා. අද්වේෂිතා යක්ත පදා විසත්තා. මේ ලෝක සත්‍යය මේකට බැසගෙන ඉන්නවා. සංහාදි ප්‍රමාණ තුනෙන් දිට්ඨියට විශේෂම් දැකගෙන ඉන්නවා. ඥානානුපස්සාන පතේ වේත. තමන් වහන්සේ දන්න දේ දක්නාදේ එසේමයි. ඒක දෙකක් වෙන්නේ නැහැ. ඒක අද්වෛත වචන බුද්ධා කියන හැටියට දෙකක් වෙනස් කරන්න වෙන්නේ නැහැ. ඥානෝපස්සාන පතවේතං අධ්‍යෝසිතං අතිපතාගතාන තථාගතයන් වහන්සේට වහන්සේලාට සංනාදිත්‍ය මාන වශයෙන් මේ කිසිම අරමුණක දැසගැන්මක් නැහැ කියන එකයි යන්තුම ගාථාවෙන් කියෙන්නේ. එතකොට දැන් සමස්තයක් වශයෙන් අපි සලකා බලන්නට ඕනේ මේ සූත්‍රයේ අදහස. එකක් තමයි ਸਰවඥතා ඥානෙ ප්‍රතිඥා කිරීම. ඒ කියන්නේ ලොව දතේකතා දේ ਸਰවඥන් වාස ගන්නවා. ලොව දතේකතා දේ ਸਰවඥන් වහන්සේ විශේෂයෙන් ගන්නවා. මෙව දකෝත දාග්ගේ සරුවක්යන් වහන්සේ ප්‍රකට වශයෙන් දන්නවා. ඒ කියන අවස්ථා තුන සරුවක්ම භූමියයි. එතෙන් මේ සම්පූර්ණ සරුවක්තාකාරය ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට කියන්නේ ක්ෂීණාශ්‍රය භූමිය. ඒ කියන්නේ කරන් වහන්සේ මේ කියන ලෝක සත්‍ය විශේෂ දකින අහන ආදී සියලු අරමුණු ගැනත් නම් ලෝක සත්‍ය සම්බන්ධව සංහාවෙන් දෙක්කියෙන් මානෙන් කිසිවක්ම අල්වා ගන්නෑ. කිසිවක් අප තණ්හා දික්ති මාසෙන් මාන වශයෙන් උපදන්නේ නැහැ. ඒක මහසේගේ නිපේසේ භාවයේ ශීලාසුර භාවය. එතෙන් දී සරුවක් යන මහසේගේ අරහං ගුණය සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න තියෙනවා. ඊළඟට සඳහන් වෙන සත්‍ය භූමිය. ඒ කියන්නේ තමන් වහන්සේ මේසා විශාල ලෝක සංනිවාසයක එක එක්කෙනා දකිනහන හිතල කියලා දේවල් ඔක්කොම දැනගත්තා. මම තමයි මේ දකින්නේ කියන හැඟීමක් සුළුහසර නැහැ. සමහන් ඥානමයිති පස්සේ වදයෙන් සම්මනස මුසාති විවේකයි. සමන් වහන්සේ මේවා දන්නවා කියලා නෙමෙයි. ඒ කියන්නේ මමයි මේ සියල්ල දන්නේ. අන් කෙනෙක් නෙමෙයි මේවා දන්නේ මමයි මේවා දන්නේ කියලා උන්වහන්සේ ආත්ම දෘෂ්ටි වශයෙන් කිසිවක් නොදන්නේ නැහැ. ඒ වගේම සමහර ඥානාමිච නිර්ඥානාමිච රදෙයන් සම්පස්සපාදිසමීය. මම දන්නේත් නෑ කියන්නේ මම දන්නවා කොටසක් දන්නේ නෑ කියලා කියන්නත් බෑ. ඒකේ ආත්ම සංඥාවෙන් ආත්ම දෘෂ්ටියේ පීඩාවෙන් කතා කරන්නේ. සමහර නේවජානාමි නේවජානාමි රදෙයන් සම්පස්ස සම්මනස කලි. ඒකට දැන් මම දන්නේත් නෑ නොදන්නේත් නෑ කියුවොත් එතන තියෙන ලොකු වරදක්. කොටින්ම මේ ලෝක සත්‍ය සම්බන්ධ සමන් වහන්සේ සියල්ල බන්නා නම් ඒ බන්නාව තමන් වහන්සේද ආත්ම සංඥාවෙන් ගෙදෙන්නේ සංනාදිත්‍යමාන වශයෙන් ගෙදෙන්නේ කියන එකයි එතන සත්‍ය භූමියෙන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට කියන්නේ ශූන්‍යතා භූමිය. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේහි සියලුම සත්‍ය ප්‍රජාවකෙන් දක්නා ලද අහන ලද අරමුණු ගන්නා ලද හිතන ලද ඒ සෑම දෙයක් කෙරෙහිම තමන් වහන්සේ සියල්ල දැනගෙන ඒ සම්බන්ධව අනුහාදිත්‍ය මානවයෙන් උපගමනයක් කරන්නේ නැහැ කියන තේරුමින් තමයි ශූන්‍යතා භූමිය හැදෙන්නේ. අන්තිමට කාබී භූමිය කියන්නේ තමන් වහන්සේ එලෝක ධාතුෙහි සෑම සත්වයම මේ ලැබෙන ලැබෙන අරමුණු කෙරෙහි සංහා වශයෙන් හරි දෝෂ වශයෙන් හරි හිත රසලනවා. කන්නාදිත්‍යමාන තුල යම් තැනක තියෙනවනේ උතුම් ලෝභ දෝෂ එනවාමයි. ඒ දෙකෙන් සුද්ධිවස් හැලෙනවා. ඒකෙන් තමයි ප්‍රියමනාප කළ දේ කෙරේ કૃષ્ණාවෙන් සැලෙන අප්‍රියමනාප දේ ගැන ද්වේෂයෙන් කටගෙන සැලෙනවා. ඒ හැමතැනකම දික්තිමාන ආදීන්ගෙන්ද සැලෙනවා. ඒ දේ සැලෙන ස්වභාවයක් ඇති ලෝක ධාතුවේ සරුවක් යන වහන්සේ එන්නම ආරමුණක දේව ශරීරයක් නැතුව වහන්සේ කාගේ මුනේ පිහිටා සිටින ඉන්ද්‍ර කියලා කාර්යය. ඒ කාගේ භූමිය. මේ පංචමහා භූමිය එකක් එකක් ආසා බුදුගුණ සම්භාරයක් ප්‍රකාශ වෙන්නේ කියන්නේ. ඒ හැබැයි මේ එකක් එකක් ගන්න වෙන වෙනම දේශනා පවත්වනවා නම් එකදමක සාර්ථකව තේරුම් ගන්න පුළුවන්. දැන් මේ කියන්නේ සූත්‍ර දේශනාව බොහොම සරල සම්පූර්ණයක් පමණයි. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරන එකේ සංඝ පිරිස විශේෂයෙන්ම සද්ධාදි මුත්‍තික පිරිසක්. ඒ සංඝ පිරිස සද්ධාය බහුල පිරිසක්. ඒ පිරිසට මේ බුද්ධ ගුණ කියවනකොට චිත්ත සංකාන පස්වන ප්‍රීතියන් කියලා කියන ප්‍රීති පස්සද්දී සුඛ සමාධි කියන මේ ලක්ෂණ ඇති වුණා. ඒ සමාධිමත් භාවයටපත් වූ සිතින් යුතුව ඒ මොහොතේ විපස්සනා ඥාන වැඩි දියුණු වීමෙන් 500ක් භික්ෂුන් වහන්සේලා සහ එකල ශාස්ත්‍රීය විශාල පිරිස අතරතේ 84000ක් තරම් පිරිස මඟපර නිවන් අවබෝධ කරගත්තා. ඒ වික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් කළා. ඉතින් මේ දේශනාවක් නැවත නැවත සිහිපත් කරන්නට වටිනවා. සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වෙලා අපේ බුද්ධානුස්සතිය වඩනවානේ. ඒ බුද්ධානුස්සතිය වඩනකොටත් මේක සිහි කරන්න වටිනවා. මේ කියන සූත්‍ර පාඨ සිහි කරාම අපේ චිත්තසංතානයේ පුදුමාකාර ප්‍රසාදයක් ඇති වෙනවා. ඒකට දැන් දිත්තං කියන්නේ ඇහෙන් දක්නා ලද, සුතං කියන්නේ කනව අහනා ලද, මුතං කියන්නේ නාසයෙන් ආග්‍රහණය කරන ලද සහ දිවෙන් රස ඉඳින ලද, කයින් ස්පර්ශ ඉඳින ලද තුනම මුතං කියන වචනේ කියවෙනවා. විඤ්ඤාණං කියන්නේ සිතින්ම ගන්නා ලද අරමුණ. ඉතින් මේවා සරුවක්යන් වහන්සේ දන්නා බව, විශේෂයෙන් දන්නා බව, ප්‍රකටව දන්නා බව, ඒවා කෙරෙහි තණ්හා දික්කමාන වශයෙන් උපගමනයක් නොකරන බව, එවැගේම සමන් වහන්සේ දන්නවාය කොටසක් දන්නවා කොටසක් නොදන්නවාය දන්නේ නොදන්නේ පැට කියලා ප්‍රකාශයන් නොකරමින් නොකිරීම වශයෙන් සත්‍යයේ පිහිටාසිටින බව එවාගෙම උන්වහන්සේ සෑම අරමුණක් කරෙහි අර සංනාදිත්තමා නූපදනාසේ ශූන්‍යතා ධර්මයේ පිහිටාසිටින බව උන්වහන්සේ වේදකත්වයේ සම්බන්ධව සලීමක් නැතුව කාමී ගුණයේ පිහිටාසිටින බව සිහි කරගෙන භාවනාට වාග් වීමේ අපේ භාවනා පූර්වකෘතිය බොහොම ගාමීර අර්ථයකට හේතු සම්බන්ධය දැවේ පිටික්මනින්ම සමාධිමත් කරගන්න හේතුවක් වෙනවා. ඒ නිසා සරුවත්යන් වහන්සේගේ වැනි ප්‍රතිේ කම්පාකල දේශනා අතුරෙන් එකක් තමයි ආලපාරාම සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව අපි කටපාඩම් කරගන්න බලාපොරොත්තු වෙන්නේ එවැගේම මෙතන බහවතා කරමින් ඒ භාවනාට උපකාරී සූත්‍රයක් බාට පමුණවා ගන්නත් බලාපොරොත්තු වෙන අදිස්ථාන කරගන්නේ එතකොට මේක ප්‍රසාදනීය සූත්‍රාන්තයක්. ප්‍රසාදනීය සූත්‍රාන්ත මනසිකාරයේ විශේෂයෙන් තේජ සම්බොධ්‍යංග වැඩි දියුණුවට හේතුවක් වෙනවා. තේජ සම්බොධ්‍යංගයේ වැඩි දියුණුවකට අර පස්සද්ධි සමාධිය ආදී බොධ්‍යංග වැඩි දියුණුව වීම සඳහා එක මහෝපකාරී වෙනවා. ඒකම මේ ගාම්භීර වශයෙන් ගන්න සමත භාවනා වලට අතිශයින් උපකාරී වෙනවා. එයාගේම නැවත නැවත නැවතත් බුදු ගුණ වර්ජනා සඳහා කාලකාරාම සූත්‍රය වර්ජනා කිරීමෙන් තමන්ට විශේෂ චිත්ත ධෛර්යයක් ඇති වෙනවා. අපේ ලංකාවේ කාල බුද්ධ රාජික මහ රහතන් වහන්සේ කලවල පෙරදාසක කලුදේ පොකුල සමීපේ කලු කිමිරි ගහකට කලුගල් ආසනයක වාඩි වී මේ කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බව සඳහන් වෙනවා. එදවස් යම් කිසි කාර්යයක් සඳහා පෙරවස් සමාදන්ව සිටියේ සද්ධාකේශ රජෙකු පැත නයකොණ්ඩ පැනල පිරිස කියලා වර කාටවත් නොවලා හිටියා නම් බණ ඇසුවා. එළි වෙනකම්ම දේශනාව පැවැතුණා දේශනාව අවසානයේ රජතුමා මහත් පණිවිඩ සම්නසෝස අධිකාර දුන්නා. තාපන් වහන්සේට තේරුම් ගියා රජතුමාගේ කටහඬ සංගීතයක කැඳවලා හැවක් වෙලාද බණහන්දා. ස්වාමීන් වහන්සේ මුල් ගාථා කියනකොට මම බණහන්දාවා. මහරජා මේ හිතගෙනම ගණනන්න වීම මේ දුෂ්කර දෙයක් නෙවෙයි රාත්‍රී. නැත් ස්වාමීනි මේ වාගේ මිහිරි හැදෙන්නේ බුදුමනාන බුදුගුණාන ඒවා නම් මගේ ජීවිතාන්තය දක්වා වුණත් නොසැලී නොඇති හිතගෙන ගන්නන්න පුළුවන්. ස්වාමීන් අවකාශ ගංගාවක් මිහිතලයට හැරෙවා වගේ වාසි විසිතුරේ ධර්ම දේශනාවක් බුදුගුණ දේශනාවක් පැවැත්වුවා තවත් බුදුගුණ ඉතුරු කියනවාද ස්වාමීනි. මහරජමා ධර්ම දේශනාවේ අල්ප මාත්‍රයයි. ස්වාමීන් උපමාවක් මහරජේ දෙවඩ කලා ගලක් ගඟනේ ගලන වෙලාවේ ඉදිකටු මලක් ගංගියට ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුළේ පිට වෙන වතුර සුවල්පයි ඉතිරි වතුර අප්‍රමාණයි ඒ වගේම මාදේශයේ බුදුගණ ඉදිකටු මලෙන් ඇතුළේ පිට යන වතුර බිඳවා විශ්වල්පයි නදසු බුදුගුණ අනන්තයි ස්වාමී තවකමාවක් මාදේශියක් කුරියක වපසරිය ඇති කුඹුරු යායක එක විතරලේ ඇත සුවල්පයි ඉතිරි විතරලට අප්‍රමාණයි ඒ වගේම ආදේශෝ බුදු ගුණ එක විකල්ල කැටවාගේ ස්වර්ග ප්‍රමාණයයි නදේශෝ බුදු ගුණ අප්‍රමාණයි. ස්වාමීන් තවත් උපමාවක් මහරජාහසේ පියාසර කරන තක්ෂේවිගේ පියාපතට යටපත් යට වෙන අවකාශයේ ස්වල්පයි පියාපතට යට වෙන අවකාශයේ අප්‍රමාණයි අනන්තයි. ඒ වගේම ප්‍රකාශ කළ බුදු ගුණයට ස්වල්පයි නදේශෝ බුදු ගුණ අවකාශයේ අනන්තයි. ස්වාමීන් ගැන කර උපමාවක් කිව්වා. ස්වාමීන් මේ විදිහේ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශේෂතුරු බුදුගුණ දේශනාවක් පැවැත්වීම නිසා මට වෙන ධර්ම පූජාවක් අපේ ඇත්තේ නැහැ. මේ තුන්සිය කොට ප්‍රමාණ යොදුන් ඇති මේ ලංකා රාජ්‍යයේ මම අද මේ ධර්ම පූජාට පූජා කරනවා කියලා රාජ්‍ය පූජා කළා. රහතන් වහන්සේද ආපසු රාජ්‍ය බාර දින දසරා ධර්මෙන් රාජ්‍ය කරන හැටි කාවාදන ශාසන අපට පවරා දුන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා මේ සූත්‍ර දේශනේ මාත්‍රකා කළවත් අප්‍රමාණ බුදුගුණ සම්භාරයක් දේශනා කරන්න ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඒ නිසා දින අවස්ථාවල මේ බුදුගුණ සම්බන්ධව තව තවත් අපට කර්ම එකතු කරගන්න ලැබේවා. ඒකම මේ කාලකාරාම සූත්‍ර දේශනාව හඳින් ධාරණය කරන නිකපතා ආර්ජනා කරමින් බුද්ධ ගුණානුස්සති භාවනාවක්ද සපුරා ගන්න අදිෂ්ඨාන කරගන්න අතරතේ මේ සත්පස්වාරයක් මහා පොළොව කම්පා කරමින් ශරීරඥ භූමියේ පිහිට එවැගේම සීනාසුර භූමියේ පිහිට ශක්ති භූමියේ පිහිට ශූන්‍යතා භූමියේ පිහිට ආගේ භූමියේ පිහිට මෙල දහම් යසුසු සරුවක්යන් වහන්සේගේ අනන්ත පරිමාණ බුද්ධ ගුණානුභාව බලෙන් අනන්ත බුද්ධ ඥානානුභාව බලෙන් අනන්ත බුද්ධ තේජානුභාව බලෙන් අනන්ත බුද්ධ රිද්ධානුභාව බලෙන් අපට දවසින් දවස ගෙවි ගෙවි යන මේ ජීවිත කාල පරිච්ඡේදය තුළ ධ්‍යාන විඥා මාර්ගඵල නිර්වාණ අවබෝධයේ දක්වාම ශාසන ප්‍රතිපත්තියෙන් මුදුන් පමුණවා ගැනීමට ශක්තිය බලයේ ධෛර්ය වීර්යය ආරක්ෂාව ආශිර්වාදයේ රත්නඥාන භාව බලයෙන් ලැබේවා වැඩේවා කියලා ප්‍රාර්ථනා කරමු